අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අනුපස්සනේ ආවේ අපේ භාවනා වැඩමුළුවේ අවසාන සැසිවාරයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ අපි සැසිවාරයේ ආරම්භක කාලය ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් වශයෙන් තමයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ එයින් ලිඛිත ප්‍රශ්න වලට අපි ආරම්භයේදී ප්‍රමුඛතාවය දෙනවා ඊට පස්සේ සභාවට නගන්න තියෙන ප්‍රශ්න වලට සාදර වෙලා ඊට පස්සේ මයික්‍රොෆෝනේ සංවිධායක මහත්තයාට ලියනගේ මහත්තයාට අපි බාර දෙනවා. ඉතින් අපි ඒ සතිವಾರයේ මුල් කොටස වෙන ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලේ ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදියටත් අපි ලියනගේ මහත්තයාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. වැලිමලුවේදී සක්මන් භාවනා කිරීමේදී සිත මූල කර්මස්ථාන වෙත හොඳින් යොමු කරමින් සිතිවිල සිතිවිලි වල ඇතිවීම නැතිවීම හොඳින් වටහා ගත හැකිය. තව දුරටත් සක්මන් කිරීමේදී ශරීරය සැහැල්ලු වී નિરાයාසයෙන් සක්මන් සිදු කරමින් සිත මූල කර්මස්ථානයේ පීඨිය හැකිය. මා සෛල් පොළොව මත සක්මන් භාවනාව සිදු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීද පෙරමෙන්න සිත ඉක්මනින් මූල කර්මස්ථානයට පීඨවා ගැනීමට හැකිය. එසේම සිත විසිර යාම ඉතාමත් අඩුවේ. මෙහිදී පොළව හා හෘදය ස්පර්ශ වෙන පාදයේ ස්පර්ශ වෙන ස්ථානය ස්ථානයේ ඇති උණුසුම සීතල ස්වභාවය හා පෙරපුමේ වෙනස් වීම පැහැදිලිව අධ්‍යයනය කළ හැකි විය. මෙලෙස වෙනස් පෘෂ්ඨයක් මත බ්‍රහ්මන් භාවනාව සිදු කිරීම සුදුසු දැයි පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නට ඇත්තට Tamanටම තේරෙයි. වැල්ලේ සක්මන් කරනකොට වම තිනකොට මොකද්ද වැටෙන්නේ? දකුණ තිනකොට මොකද්ද වැටෙන්නේ? ටයිල් එකේ වම තිනකොට මොකද්ද වැටෙන්නේ? දකුණ තිනකොට වැටෙන්නේ කොහොමද කියලා විස්තරේ බැලුවා නම් වැඩි විස්තර පේන එක වඩා හොඳයි. ඉතින් මේ විස්තර කියලා නැහැ. මට වැටහිම තියෙනවා කියනවා අන්තිමටම කියනවා මට උණුසුම සිසිලස කම්පන චංචල තේරෙනවායි කියලා. එතකොට වැල්ලේ ඇවිදිනකොට කොහොමද? ටයිල් එකේ ඇවිදිනකොට කොහොමද කියලා මට තේරුම් මට තේරුම් ගන්න බෑ. ඒකයි කියන්නේ තොරතුරක් ඉදිරිපත් කරනකොට හරියට වැල්ලේ ඇවිදිනකොට වම මෙහෙමයි දකුණ මෙහෙමයි. ටයිල් එක ඇවිදිනකොට වම මෙහෙමයි දකුණ මෙහෙමයි කියවනම් බොහොම ලේසි උත්තරයි. ඉතින් එතෙන්ට යන්න අවශ්‍ය තොරතුරු නොදී මගෙන් අහනවා මේක හරිද මේක වැරදිද කියලා. ඒ නැත්නම් එක එක ප්‍රොස්ට්‍රෝල භාවනා කිරීම කොහොමද කියලා ඉතින් ඒ තොරතුරු කියන්නේ නැතුව Tamanට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ ලියන්නේ. පිටේ ඉන්න කෙනෙක් අනාතයි අසරණයි. මේ දවස් හතරෙම මං කිව්වේ කවදාකවත් ඒ තොරතුරු පුංචි කළ සලකන්න එපා. එතකොට සැකේනවා. මේ පොළවේ මේ පොළවේ මාරු වුණාට කමක් නැද්ද? මාරු වුණාට කමක් නැහැ. සතිය වැඩෙනවා. සතිය වැඩෙනවා නම් තොරතුරු දැනගන්න පුළුවන්. මේ දැනගත්ත තොරතුරු වාර්තා කරන්නේ නැතුව උගුරේ තියාගෙන මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒක ඒ අපහසුරපත් කරන්න එපාවත් කරන්න නැතුව Tamanට වැටහෙන දේ විස්තරව ඉදිරිපත් කරන්න ඇත්තටම එතකොට කාටවත් කියන්න ඕන Tamanටම තේරෙනවා. වැල්ල යනකොට මෙහෙමයි, වම් මෙහෙමයි, දකුණ මෙහෙමයි. ටිකට යනකොට මෙහෙමයි. ස්ටයිල් එක යනකොට මෙහෙමයි. ලනුපැදුර යනකොට මෙහෙමයි. තන බිස්සක යනකොට මෙහෙමයි කියලා හොඳ ලස්සනට දාන්න වගුවක් හදලා එක සැරේයි. ඉතින් මේකට මේ කාගෙවත් අහණ්ඩයි තියෙනතරතුරු හරියට ගොනු කරලා ඉදිරිපත් කරන්නේ නැතුව තියෙන තාක්කල් තමා විහිම්ම මේ භාවනායේ සැකමසුතෙන් වැඩි කරගන්නවා. ඒ වගේම මන්දෝත්සහයි වෙනවා. ඒක liverලා ක්‍රමේ නොදෙනිය පිළිබඳ පශ්චාත්තාපය. ඒ නොවීම පිණිසයි කියන්නේ මේ පොඩි දරුවෙක් වගේ විස්තර ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරනකොට මම හිතනවා Tamanටම වැටෙයි කියලා ප්‍රශ්නෙත් උත්තරේ දෙකම. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනා කර පර්යංක භාවනාවට ඇවිත් වාඩි වී ටිකකින් ඔළුව දකුණ පැත්තේ තද ගතියක් දැනේ. එය ගැන දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. මූල කර්මස්ථාන ගැන මොනවත්ක්ත්ම කියන්නේ නැතුව මොනවද මේ කතා කරන්නේ? මේ ඉඳගෙන භාවනා කරනකොට තමයි මූල කර්මස්ථානේ වැටෙන්නේ මෙහෙමයි කියන තොරතුරු නැතුව මේ කතා කරන දේවල් අහසේ චිත්‍ර අඳින්න හදනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කැන්වස් එකක් නැතුව චිත්‍ර අඳින්න බෑනේ. ඒ නිසා මූල කර්මස්ථාන කියලා ඒක මෙහෙම වෙනකොටයි මෙහෙම වෙන්නේ කියලා මොන අතුරු කරදර තිබ්බත් සඳහන් කරන්න පුළුවන්. මූල කර්මස්ථානේ නැතුව විස්තර කරන්න හදනවා කියලා කියන්නේ අහසේ චිත්‍ර අඳින්න. අද ඉතින් මේ හතරවෙනි දවසාද? ඒත් අර මූලිකවම අර කියන දේ වටහා ගන්න ගතියක් නැහැ. මූලික කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරනකොට තිබියතු සැකිල්ල ක්‍රමයේ දන්නේ මම නිකම් පේන බලන කෙනෙක් කියලා හිතානින්නේ. නැද හිත බලලා කියන්න පුළුවන් කෙනෙක් කියලා හිතානින්නේ. ඒක මහා නින්දාවක් මට. මට ඕන කළ දෙන හැම කෙනෙක්ම මම ප්‍රශ්න තියා බලන විදිහට දැකලා ප්‍රශ්න තේරුම් ගන්න ඒ නිසා කරුණාකර පසුබිමට සාපේක්ෂව කතා කරන්න. පසුබිමට නැතුව කතා කරනවා නම් ඉතින් මේ යමක් උකහා ගත්තයි කියලා මට හිතෙන්නේ මේ දවස් හතර ඉඳලා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ නිරතව සිටින විට හොඳින් පාදයන් වම දකුණ ආදී වශයෙන් මෙනෙහි කළ හැකි විය. ඉන්පසු මා ඉබේම ඇවිදින ස්වරූපයක් මාහට දැනුනි. මගේ දෙපා වඩා මා උඩින් ගමන් කරන බවක් මට හැඟී ගියේය. එවිට මට සැහැල්ලුවක් දැනුනි. සතුටක්ද දැනිනි. මා සක්මයෙන් පසු පර්යංකයට ඉඳගත්ෙමි. විට මට ආනාපානය හොඳින් දැනුනි. හුස්ම රැල්ල දෙස අවධානය යොමු කරමින් සිටින විට එකවරම පොළව දෙසින් මා ඔසවන ස්වරූපයක් මට දැනුනි. මා තිගැස්සී ගියෙමි. නැවතත් මා හොඳින් හුස්ම රැල්ලට අවධානය යොමු කෙලෙමි. හුස්ම රැල්ල මාහට දැනුනේ ඉතාමත් සියුම් ලෙසිනි. ඉන්පසු නොදැනී යයි. තවත් මොහොතකින් හුස්ම රැල්ල දැනී යයි. මෙය කිහිප වතාවක්ම සිදුවිය. මාහට හුස්ම රැල්ල පිළිබඳව අවධානය වැඩි කිරීමට සිදුවේ. එහිදී මාගේ සිත පිටතට යන බවක් මට දැනේ. මා කුමක් කළ යුතුදයි පින්නස් ස්වාමින් වහන්සේ මාහට කරුණාවෙන් පාසනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ ජවනික අතුන හතරක් කියලා යහන්නේ මොකද්ද දැනගන්න ඕනේ කියලා. ඉතින් මට ප්‍රශ්නය සමීප කරගන්න මම කැමතියි. ඒ ආස්වාස් ප්‍රසවාසය දැනෙමින් පවතින එකේදී ඇතිවෙන ඒ විකට පිළිබඳතා පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ එවන තමයි අවසානයේ විස්තර කරලා තියෙන විදිහට හිත පිට යාම් පිළිබඳ ප්‍රශ්න ඇද්ද තියෙන්නේ මොකද්ද මේ හිතේ දඟලන ප්‍රශ්නේ මොකද්ද කියන එක හරි අමාරුයි මේ විස්තරත් එක්ක විස්තරي ගලණයක් නෑ විස්තර තියෙන එක එක සිද්ධි වගේක් ඒක නිසා මෙනෙහි නොකර යනකොට මෙනෙහි කරමින් යනකොට ආනපානෙදී සක්මනීදි වගේ විස්තරයකුත් යනවා. ඊට පස්සේ මේ තිගැස්සීම් බඩ ප්‍රශ්නකුත් තියෙනවා. ආනපනේ මෙනෙහි කරනකොට විස්තර වැටෙන ගතියකුත් තියෙනවා. ඒකටලා ඉවරලා ප්‍රශ්නයක් තියෙනවා මට පැහැදිලි කරන්න කියන එක තව ඩිංගිත්තක් මට ගොනුවක් දෙන්නයි කියලා කියනවා. එතකොට නම් මට පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න. මම මේ ඉල්ලීම කරන්නේ මේ ප්‍රශ්න ලියපු එකනයි. ඉතින් එහෙම ඉදිරිපත් කරන්න කැමති නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ කමඨහන් සාකච්ඡා කරන ක්වාරයකදී මගේ සිත දැඩිසේ ඒකාග්‍ර විය. මම ආනාපානයට සිත් යොමු කෙලිමි. මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැල්ල දෙස බලා සිටීමි. කමඨහන් සාකච්ඡා හන දැසේ. ඒත් ඉනෙන් පහළ දෙපා ආදී හිරිවැටීම් සදවීමද දැනුනි. ඒ දෙකටම හිත අරමුණු නොවිය. හිත ගැඹුරට කිඳා බසින වාසිය දැනුනි. හුස්ම රැල්ලද නොදෙනී ගොස් හිත ගුහාවක් වෙන තත්වයටපත් විය. ගුහාවට සුළඟ ඇවිත් වැඩි යන්නාසේ හිත ඔහේ තිබේ. කිසිවක් ඇඳුනේ නැත. සාකච්ඡා වාරයේ අවසන් වී බැලුව විට විනාඩි 45ක් මා ඇසේ සිට ඇත. සිතට ප්‍රීතියක් ධෛර්යයක් ඇතිවිය. ඒ කිවිදු තරම් දෙයක් නොවේයයි සිතා සිටිනමුත් අවසාන දෙදින ධර්මදේශානෙන් පසු මේ යම් ඉදිරියට යාමක් දුයි හැඟුනි. පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. ඔය ආම්බෙන් හප් වෙච්ච එක පරයන්කේදී අරම මූල කර්මස්ථානයේදී සක්මණේදී ගත්තොත් නම් කියන්න පුළුවන් මේක සූර විදියට පාවිච්චි කරන්න දාන්න නැත්නම් මේ අහම්බෙන් හම්බුණාට ඒක නැවත ලබා ගන්න ක්‍රමේ නැත්තම් අපි ඉතින් අවස්ථා ප්‍රයෝජන ගන්නෑ එහෙම නැත්තම් ක්ෂණ සම්පත්තිය ලැබලා නැහැ නිසා බලන්න මේ කියන මානසික தත්ත්වේ නැත්තම් හිතේ සතිය භාවනා කරලා පරියන්කේ කියන එකට ගන්න පුළුවන් නම් නැවත නැවත ගන්න පුළුවන් නම් වාසියට ගන්න පුළුවන් ඒ කියන්නේ මේ කැලේ ලස්සන මීහරකෙක් ඉන්නවා දැකලා තියෙනවා කුළු මීමෙක්. නමුත් වැඩ ගන්න නම් ඔක ගමට ගේන්න ඕනේ, ණය විදින්න ඕනේ. මේ විය ගහන පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්නේ නැතුව කැලේ ඉන්න මීහරකයෙන් දැක්ක පළියට Tamanට වැඩ ගන්න බෑ. ඒ නිසා ඒ වශී කරගෙන ආම්බම් කරගන්න තමයි අපි නිචපතා සක්මන් පරියංක කරන්නේ. ඒ වගේ වෙලාවක මේක එනවනම් මේක නැවත නැවත ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. එතකොට නම් කියකි මීහරකා කීකරු කරගෙන ඊයට හාන්න හදාගත්තා කියලා. අන්නේ ටික කරගන්න පුළුවන් නම් දක්ෂයි කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවන දින ධර්මදේශනාවට සවන් දීමෙන් පසු බොහෝ කරුණු තේරුම් ගතිමි. එදින පැයකමාර පමණ සක්මන් කෙලිමි. මෙනෙහි කිරීමකින් තොරව පියවර තැබුවෙමි. අරමුණු ඔස්සේ සිත විසිරෙන වාර ගණන අඩු වී දෙපා වෙතම අවධානය තිබෙන කාලය වැඩි විය. සිතට බාහිර අරමුණු ඇතුළු වෙද්දීම ඒ ඔස්සේ නොගොස් නැවත කමටහන් සිත යොමු කිරීමට හැකි විය. සක්මන දිගේ වාර කීපයක් බාහයට නොයන සිතින් ගමන් කිරීමට හැකි විය. යම් යම් අවස්ථාවල සක්මනට අවධානයේ නොමැති වුවත් නැවත මතුවූයේ දෙපා පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණයේ තුලින් බව වැටහුණි. අවසාන පරයන්කගත වීම ආනාපානදස මෙනෙහි කිරීමකින් තොරව බලා සිටීමි. ආනාපාන නොදැනී ගිය බවක් මතකය. වම් පාදයේ විලුඹට ස්පර්ශයේ දුෂ්ටිකලාසේ දැඩි වේදනාවක් ඇතිවිය. සිත මඳක් හෙළවිනි. එසනකින්ම එම පාදයේත් අනෙක් පාදයේත් ඇඟිලි තුඩු වතුල වටේ ධාරයේ කීප තැනකින් ශරීරයේ තිබූ වේදනාවක් එළියට විද්දාක් දැනීමක් ඇතිවිය. මෙරපත් සිතින් සිටීමේ සිත ආනාපානට සිත යොමු කෙලෙමි. දැනුණු වේදනාව යටිපතුලේ සිට සෑම රෝම කූපයක් පුරාම ඉලට ගලා ගිය බවක් හැඟුණි. රෝම කූප උද්ගමනය වී ඇඟ හිරිවැටී ගියේය. එක්වරම ඇඟ කිලිපොලා ගැස්සී යන ගතියක්ද දැනුනි. ඊටම බාහිරින්න බලපෑමක් නිසා ඊට අවධානය යොමු කිරීමට සිදු විය. දෙපා තුවාල වීදේ බැලීම නැත. වම් පාදයෙන් එම වේදනා මද වේලාවක් යනතෙක් රැඳුනි. මෙවන් දැනීමකට මීට පෙරත් වෙනත් ස්ථානයකදී භාවනා කරද්දී මෝන්දී තිබිනි. එෙහිදී කායික වේදනාවක් නොදැනුනි. අනෙක් දැනීම් සහිතව යමක් උතුරුතුරා ඉහළට යන්නක් වැනි හැඟීමක් දැනුනි. එපිට බලා සිටින විට සංහිඳී ගියේය. තවදුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ සත්‍යවා. ඉතින් කෙසේ නමුත් මේකේ කියනවා ඒ විදිහට මෙනෙහි නොකර භාවනා කිරීම හොඳයි කියලා ඇත්ත. නමුත් හොඳට මතක තියාගන්න ආයසරයක් හිත කීකරුණාට පස්සේ අවස්ථාව ලැබුණාට පස්සේ වම් දකුණ කියලා මෙනෙහි කරා. ආශ්‍රත් ප්‍රසවාස කියලා මෙනෙහි කරලා ඔය මට්ටමට ගන්න බැරි ඔද්දල් වෙච්ච හිතක ඉන්න වෙලාවක ආයෙත් මෙනෙහි කිරීමෙන් ওই தත්ත්වයට ගන්න නම් ඒ මෙනෙහි කිරීමේ ක්‍රමය මේ වෙලාවේ ප්‍රෝජනයක් නෑ වගේ වැටුණාට කවදා හෝ පුහුණු කරලා තියාගන්න ඕන. කොතනක හෝ Tamanට භාවනාව කැඩිලා හිත වැටිලා දුර්වල වෙච්ච වෙලාවක ওই මෙනෙහි කිරීම තමයි මූලික නගා සිටවීම කරන්නේ. මෙනෙහි නොකර යන්න පුළුවන් නම් හොඳයි ඒක ඇති ප්‍රශ්න නෑ. සමහරු කාර් එක ස්ටාර්ට් කරලා සෙකන්ඩ් එකේ පිකප් එක දෙනවා. ඒක හොඳ නෑ. ෆස්ට් එකට දාලා ෆස්ට් එකේ පිකප් එක දීලා සෙකන්ඩ් එකට දාන එක තමයි ඉන්ජිනියර්ස්ලා කියන්නේ. ඒ නිසා අර පුරුද්දට සෙකන්ඩ් එක ස්ටාර්ට් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. උඟ දෙනෙක් කරන උඟ ඩ්‍රයිව් උඟත් ඩ්‍රයිවර්ස් කරනවා පාරේ පල්ලමේ තියෙනවා සෙකන්ඩ් එක ස්ටාර්ට් කරනවා. ෆස්ට් එකේ දාලා ස්ටාර්ට් කරන එක තමයි සම්මතය කියලා අමතක කරන්න එපා. ඒකයි මේ මේ වගේ වෙනස්කම් වෙනස්කම් නෙවෙයි බාධා හිටියට කරදර තියේදී මූල කර්මස්ථානය මෙනෙහි කිරීම හරහා තමන් නොදැනුවත්වම මේ බාධා වලට ඉවසීමේ ශක්තියක් ඇති කරනවා. ඉතින් මේ කමඨාන සුද්ධ කරන්නේ නැතුව බාධා විදියට බාරගත්තොත් මාරපාක්ෂිකයි. මේවා බාධාවල් නෙමෙයි මේවා අභියෝග. මේවා තියේතිත් මූල කර්මස්ථානේ බලන්න ඕනේ කියලා බැලුවොත් කුසල් පාක්ෂිකයි. ඉතින් මේ වෙනස ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයට එන හැම බාධාවකදීම ඒකට මුණ දීමේ ශක්තියක් මුණ දීමේ අවශ්‍යතාවයක් ඒකෙන් ජයග්‍රහණයක් ලැබෙන්න ලැබෙන්න පරියංගේ සක්මනේ ඉදිනදා වැඩ හැම දෙයකදීම සතිය දියුණු වෙනවා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් මේ වගේ වැඩමුළුවක බලාපොරොත්තු වෙනවා. කරලා කරලා ඒක වෘතු කරගනි. හැබැයි ගිහිල්ලා ප්‍රධාන කටයුත්ත තියෙන්නේ ගෙදර ගියාට පස්සේ. ගෙදර ගිහිල්ලත් ඔය චර්චුරු ගන්න කතා කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් චෝදනා කරන්න එපා. ඒ චෝදනාව කරන වෙලාවේ මට මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්ද කියලා බැලුවොත් අර කීටි ගියාම 10ට ගණන් කරන්න කියලා කියන්නේ. ගහ බැන ගන්න ඉස්සර වෙලා ඒ වගේ මම දැන් මෙතන ඉන්නවා කියලා දාන්න බෑනේ දාපු ගමන් කේන්ති පැත්තකට යනවා. කේන්තුවේ තියෙන බලපෑම නැති වෙනවා. ඉතින් එතකොට මේ තමන්ටත් ලාභයි අනුන්ටත් ලාභයි වෛරෙන් වෛරය සංසිඳනවා. රාගයක් ආවත් එච්චරයි. ඒ නිසා ඒ විදිය පොදු උපදේශයක් තමයි දෙන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙට. අතිගරු ස්වාමීන් වහන්සේ සක්මන තුල සිහිය පාත්ව ඉන්න එන සිතුවිලි මෙනෙහි කිරීම පිළිබඳ ලියවි ඇති අයුරු හොඳයි යයි ඔබ වහන්සේ පැවසීය. පරයන්ක තුලදී විටින් විට ඇතිවන කිලිපලා යාම් සමග ආස්වාස ප්‍රස්වාස වේග වැඩිවීම එදිනදා කාර්යයට යොදාගත හැකිදයි බලන ලෙස ඔබ වහන්සේගේ අවවාදය විය. එයට මා මේ ඉදිරිපත් කරන කරුණ සම්බන්ධව දැයි නොදනිමි. මා නිරන්තරයෙන් සිහිය පවත්වන්නට උත්සාහ කරන අයෙක්මි. රාජකාරී කරන අවස්ථාවල මම බාහිර ලෝකයක් ලෝකයක් මගින් අයත් එක පැත්තකට දමා හිත තුල සිතීලි වැතෙන හැටි බලන්නේයි මෙනෙහි කරන අවස්ථා තුල මේ කිලිපොලා යාම් අධ්‍යක් ඇත. භාවනාව තුළදී කයසිත වෙන්කොට බැලීමේ මේ පුරුද්ද සාමාන්‍ය ලෝකයේදී මෙපරිදි දිගටම යොදා ගන්නද වැඩි දියුණු වීම කළ යුතුද අඩුපාඩු පහදා දෙන මැනවි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒක සාමාන්‍යයෙන් අර මේ වගේ පරයන්ක භාවනා ශාලාවකට ඇවිල්ලා ඒකටම කය තැම්පත් කරලා මූල කර්මස්ථානක ඉඳලා කරන එක හරියට පරිශනාකාරය කරන පරිශනයක් වගේ. ඒත් පරිශනාකාරවල ඔය කුෂ්කර්ම වගේ දේවල් බහුල වශයෙන් කරන්න බැරි නිසා ඒ පරිශනාගාරය කරපේක කුෂ්කර්ම පරිශනායතන ගොවිපලේ ඊගාවට කරනවා. ඉන් ගොවිපලේ කරනකොට නිකන් සක්මන් භාවනා වගේ ටිකක් විවුර්ත විමුක්ති තියෙනවා ටිකක් භාවනාවටම ගත වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ගොවියන්ට දීලා කරනවා රටේ. ඒක තමයි අපි එදිනදා වැඩ කරනවා වගේ. එතකොට සමහර එකලස් වලදී ඒක රස විම්ද හරියට පරියන්කයක ඉන්නකොට වගේ ඉතින් මේ වගේ මේ විශේෂ එකලස් වීම ලකුණු සමරස වෙච්ච ලකුණු තේරෙන පටන් අර ගන්නතර සැක හිතෙනවා මේ පරියන්කයක නෙවෙයි මම ඉන්නේ ආනපාන වගේ මූල කර්මස්ථානික නෙවෙයි මම ඉන්නේ කොහොමද එතකොට මේ වගේ කිලිපලා යම් වගේ ඉන්නේ කියලා හිතෙනවා නමුත් මේ හිතට තැනක්වත් වෙලාවක්වත් නැහැ හිතේ තියෙන්නේ අවශ්‍ය සාධක ලැබුණා නම් ඒ ඵලය ලැබෙනවා අවශ්‍ය හේතු සම්පාදනය කරනම් ඵලය ලැබෙනවා ටිකකට හේතු සම්පාදින වුණා ටිකකට ඵලෙ ලැබෙනවා ටිකක් වෙලා ප්‍රහි සම්පාදින වුණා හුඟක් වෙලා ඵලෙ ලැබෙන නිසා අපේ මේ මනස හරීම පටුයි ඒ සඳහා නිස්සන් වණේට මෙයන්ඩ ඕනේ පර්යංකීම වාඩි වෙන්න ඕනේ නැත්තම් කියලා අපි මේ දඹදිව යන්නේ මේ මේ දඹදිව වැඩියෙන් පිංතිද්ද වෙනවා කියලා හිතාගන්නේ තමන් ඉන්න තැන දඹදිවක් කරගන්න දන්නේ නැති නිසා ඉතින් අර තම්බි කන්ද ගාවට යනවද කන්ද තම්බි ගාවට යනවද කියලා ඒ හිතේ තියෙන අඩුපාඩුකම් නිසා තමයි පහු වෙනකොට තේරෙනවා Taman කොයි ඉරියව්වේ හිටියත් දවසේ කොයි වෙලාවෙ හිටියත් සතිය පිහිටීමට හෝ සතියේ වෙලා පවත්වන එක අපි හිතන විදියට මේ ඉස්සෝදානාලා සුදු වෙනකන සිල් අරගෙන පරියන්කෙම ඉන්න ඕන කමක් නැහැ. ආන්නේ විදිහට මේක ඉතිරි පැතිරි වැඩෙනකොට තමයි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. එනිසා අපිට මේ හැමදාම සුදු වෙනකන මේක ඉන්න බෑනේ. මේක ලබා ගත්තට පස්සේ ඒක බාහිරට යන්න නමුත් ලැබුණත් සැක කරන ගතියක් තියෙනවා. ඒ අර අපේ හිත කාලයට සහ දේශයට කොටු වෙච්ච ගතිය. අපේ හිත සිද්ධ වෙන්නේ ප්‍රත්‍යක්ෂවත් පිළිගන්න කැමති නෑ. ඒ දෙන තෑග්ග බාර ගන්න කැමති නෑ කියලා තමයි මේකෙන් කියන්න තියෙන්නේ. තෑග්ග දෙනවට වැඩිය වටින දෙයක් තමයි තෑග්ග බාර ගන්න එක. ඉතින් භාවනා කළ හුරු වෙච්ච එකනට එහෙම සැකයක් නෑ. කොතන හිටියත් හේතුඵල ධර්මය පිළිගන්න පුළුවන් නිසා මේ වෙනි ප්‍රශ්න කාලය සහ දේශයට දාන්න නැතුව හේතුඵල ධර්ම අනුව හේතු තියෙනවා නම් ඵල ලැබෙනවා කියන අදහසෙන් කල්පනා කරන්න. එතකොට Tamanටම පුළුවන් වෙයි මෙවැනි ප්‍රශ්නයක් විසඳා ගැනීමේ ශක්තිය ලබා ගන්න. ගරු ස්වාමින්වහන්ස 1. සක්මන් භාවනාවේදී සමබරතාව පහව ගොස් වමට දකුණට දෝලන බව දැනුන විට පර්යංක භාවනාවට යොමු වීමි. 2. පර්යංක භාවනාවේ යෙදෙන විට ආස්වාද ප්‍රස්වාස අතර කාලාන්තරයේ කෙටි පිටිම අවස්ථාවට පැමිණි විට කළු ලපයක් මෙන් දිස්වන අවස්ථාවක් ලැබුණි. එම ලපය මැදින් අනන්තය දක්වා ගැඹුරු නලලින්දක ආකාරයක් නිරීක්ෂණය වේ. ඇතැම් අවස්ථාවල පර්යංකයේ යෙදෙන විට වර්ණ ලපමෙන් නිරීක්ෂණය වන අවස්ථාද වේ. මා එවිට සියල්ල ඉවත දමා නැවත ආස්වාද ප්‍රසාද දෙකලවර කෙලවර වන කාලපරාසය කෙරෙහි අවධානය යොමු කරමි. කාර්නිකව පහදා දෙන සේක්වා. එකක්වත් yaadilla නෑ ඔක්කොම අතරමැග චුට්ටක් වෙනස් වීම පේනකොටම වෙනස් කරලා වෙන එකට ගිහිලා ඒ කියන්නේ භාවනාවෙන් ලකුණු නිමිති පෙන්ලා තියෙනවා නැවත ඒක දිගට පවත්වා ගැනීමේ ඉවසීමේ ශක්තිය නැති ගතිය පේනවා අන සක්මනීනකොට වැයෙන ගතිය වෙනකොට විහාර කියලා ඉඳ ගන්න සක්මනේ පරියන්කේදී මොනවා හරි වේගන එනකොට ඒක අර අවුල් කර ගන්නවා ඒකට හේතුව මේ ආරම්භ ධාතු වීරිය තියෙනවා ඒ নিকකම ධාතු පදක් මේ දරා සිටීමේ ශක්තිය වීර්ය නැහැ. ඉතින් හැමදාම හොදෝද බඩේ දාන. ඒ නිසා ගත්තට පස්සේ ඒක ඒ සංසිද්ධි ඉවර වෙනකන් ගෙනියන්න. ඒකෝර තමයි පණිවිඩය ලැබෙන්නේ. නැත්තම් අපි බාගෙට කාලා දානවා වගේ එකකවත් ඉවරයක් දැකලා නැහැ. ඒ නිසා ඒව චරිත ලකුණු ඒ බව දැනගෙන ඒ වෙච්ච සංසිද්ධිය හොඳ හෝ වේවා නරක හෝ වේවා දැරිව හැකි හෝ වේවා නන්දරික හැකි වේවා යන්න පුළුවන් තන සිද්ධි වෙනකන් යන්නයි. එතකොට තමයි පණිවිඩය ලැබෙන්නේ විශේෂයෙන්ම පණිවිඩයේ තියෙන සිද්ධිය hamaari. සිද්ධිය පටන් ගන්නකොටවත් මැදවත් නැහැ. ඉතින් මේ මුලමැද දෙක විතරක් බල බල යන්නේකන කවදාක ප්‍රතිපලනේ ලා ගන්න හැබැයි දරන්න ඕනේ දුක් සේරම දරනවා. ප්‍රතිපල දෙන්න ඉසලා ප්‍රයත්නේ අතාරිනවා. ඉතින් ඒක මුදුන්පත් වෙච්ච දවසේ තේරෙයි අපි සංසාරේ කොච්චර වතාවක් අරමන ලද වැඩ අවසානයේ දක්වා ගෙනියන්න බැරුව මඟ හෙලලා දැරිය යුතු දුක දරලා තිනවා ලැබිය යුතු මේ අමෘත ඵලය ලබා ගන්න බැරිලා තියෙන නිසා ගත්ත බර බහානතබන උපේන ලද වස්තුව අයාල යන දෙනතුව ආරසා කරන ශක්තිය පිනවද හොඳට හිතලා දිකට පාත්තගෙන යන්න අතරමඟදී නතර කරන්න එපා. ඒකට ප්‍රධාන හේතුව නම් බුදුහාමුදුර අපිට කියන්නේ සක්මන් කරන්නේ නැහැ. ලක්මන් කරන මිනිහට තමයි වැඩක් පටන් ගත්තාම යොරණකම් කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාදී මම පාදයේ ඇසවීම ඉදිරියට ඇවීම බිම තැබීම මෙනෙහි කරමින් භාවනා කළෙමි. පාදයේ විලුඹ පොළව හා ගැටෙන අවස්ථාව ප්‍රකටව දැනුනි. විලුඹ පොළව හා ගැටෙන හැම අවස්ථාවෙදීම මාගේ ශරීරයේ පාදයේ සිට හිස දෙසට දෙදරන ස්වභාවයක් දැනුනි. පාදයේ විලුඹ පොළවේ එක්වරක් හැපෙන විට ගත්ැලි දෙක එකිනෙකට පස්සාය වරක් ගැටෙන බවද නිරීක්ෂණය වේ. මෙම කම්පන ස්වභාවයේ දිගටම සිත පිහිටියේ. විටක මා පියවර නොතබා එකතැන සිටගෙන සිටියෙමි. එවිටද මගේ පපුව හා හිස ඇතුළතින් මෙසේ ගැහෙන ස්වභාවයක් දැනිනි. එය හෘද ස්පන්දන වේගයට වඩා බොහෝ වේගවත් සියුම්වත් නැගෙන ස්වභාවය ස්වභාවයකි. මගේ සිත ශබ්ද හා රූප වලින් මිශ්‍රී නොගියේය. නමුත් විටින් විට සිතුවිලි ඇතිවිය. එම සිතුවිලි ඌයේ මෙසේ සිදුවිණියයි ස්වාමින් වහන්සේට වාර්තාව ලිවීම පිළිබඳ සිතුවිලි. මේ தත්ත්වය නිරීක්ෂණය කිරීමට මට ইহත් සිතුවිලි බාධාවක් නොවිනි. සිතුවිලි බැහැර වූ විට නැවත් සිත ආවේ මෙම ගැහෙන ස්වභාවයටමය. අන් දෙකෙන් හා ඔළුව පිටිපසින් රස්නයක් පිටවනසේ දැනුනි. වරින් වර පින්වත් ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන තේක්වා. ඉහත සඳහන් කළ සක්මන අවසන් කර මා වහාම පරයන්කට ගියමි. මම දැන් මෙතන මෙනෙහි කළමි. මට ප්‍රකටව දැනෙන්නට වූයේ මාගේ හෘද ස්පන්දනය හා හිස තුල ගැහෙන ස්වභාවය මා හිස වටේම නාඩි වැටෙනා වැනි තත්ත්වයක්ද කන් දෙකට උඩින් දෙපස නලල රූපය මා හෘද ස්පන්දන දෙසම බලා සිටීමේ එය සිහින්න ගියේය. නමුත් හිස තුල ගැහෙන ස්වභාවය විනාඩි 20ක් පමණ තිබුණි. මම පර්යායයෙන් ඉවත් වීමි. ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා. යම් ප්‍රමාණයකට මේ විස්තර දක්වන්න අදහසක් අරගෙන තියෙනවා වැඩ කරන නමුත් මේ විස්තරයේදී මූලික කර්මස්ථාන ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ බැලුවද කියලාවත් පෙනුනද කියලාවත් පෙන්නේ මොනවද කියලා ලියවිලාම නැහැ. ඒ නිසා මට ස්තුති මුඛයෙන් කතා කරන්න බෑ. මේ අන්දබන්ද තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම වල්පල් හැලි කියනවා. පරියන්ක ඉඳගෙන මොකද්ද කරපු බහනා කියලාවත් නැහැ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ මූල කර්මස්ථානට තැන දීලා ඒක පවතිද්දිද මේ කෝලම් පේන්නේ. ඒක නැත්තම් ඒකට බාධා කරමින්ද එහෙම නැත්නම් ඒ තියෙද්දි මට මූල කර්මත්තන් බලන්න පුළුවන්කම තියුණාද මට පෙනෙන්නේ මෙහෙමයි කියලා මේ කම්පන චංචල තියෙනකොට කොහොමද නැතිකොට කොහොමද කියලා සඳහන් කරන මම හිතන එකම ධර්මදේශනාකවත් මම අමතක කරයි කියලා. හැම ධර්මදේශනාවකදීම මතක් කරා නමුත් විස්තර කියෙන්නේ නැහැ. මයික්‍රොෆෝනේ අපේ ලියන්ගේ මහත්තයට බාර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.